කවුද කවුද කතා කරේ? හිමානන්ද ළමයා නේද? <laughs> මට දැන් ඩිංගික්කේට කලින් ඇහුණයි ළමයා කියනවා මීවිතක් තියෙනවා උදේ 10ට කියලා. හැබැයි පොතෝ මං මේ ආරච්චි පයින්ද කරන මේ වෙයි කියේ මීවිත පෙරලා ආවුනොත් මං ඕන කෙරුමේ දනු කඳේ ගහලා 18 මාසෙකට මහලු ගෙදරට යවලයි පස්ස බලන්නේ. ආව් ආව් ආව්. නෑ නෑ නෑ කෝරළ මහත්තයෝ කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. ඔය කියන්නේ ඊළඟ අර මීවිත කියන වැඩසටහන නෝය. ඒක දැන් 10ට තමයි ප්‍රචාරය වෙන්න තියෙන්නේ. ඔය පනේ වැඩසටහනට ඉස්සෙල්ලා යන් යන් අපි දැන් පරක් වෙනවා මහ හිකෝල්ලේ මාත්‍යා. අපිට අර සනිදා සනිදා මේවා දන්නේ නැහැ. සනිදා හමුවට යන්න ඕන. මම යන් යන් යන්. ඔව් යන් යන්. ශනිදා හමුව සරදා හමුවට ඔබට ආයු බොහෝ වේවා. මේ විතක් පෙරන්න නෙවෙයි කෝරළේ මහත්තයා කිව්වා වගේ. මේ විතක් රස කන්වන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. විනාඩි 6ක් ගත වෙලා ගිහිල්ලා. අපි සූදානම් මේ මේ විත ඔබට සමීප කරන්න සිංහල සදේශීය සේවය ඔස්සේ මෙතන සිට. නිදහසට පෙර සමයේ පිටිසර කැලෑවත ගම්මානයක එදිනදා ජනජීවිතය වටා ගෙතී තිබුණු අපූර්ව කතාවක් වුණා මුවන් පැලස්ස. මුවන් පැලස්ස නාටකයේදී අප හමු කදිරා, පිනා, වෙදමාමා, නාමලි එතන හාමේ යනාදී විවිධ ගැමි චරිත අතර කැපී පෙනුණු එක් ප්‍රධාන චරිතයක් වූයේ ගමේ ආරච්චිලාගේ චරිතය. පසු කලක කෝරළේ මහත්තයා ලෙස උසස් වීම ලබා තම ඇදේනිය වූ මැණිකේද සමග ලොව දීර්ඝතම ගුවන් විදුලි නාටකයේ රඟපා වාර්තා පිහිටුවීම අදත් ගුවන් විදුලියෙන් රසික වැසියන් පිනවන ගුවන් විදුලිය වේදිකාව රූපවාහිනී පමණක් නොවේ වෘදී තිරේද ජයගත් අත්ප්‍රකාශයේ නළුවෙක් ගායකයෙක් Thank you. එතුමන් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන් ඔබතුමීටත් අයබෝන්. එතකොට තවත් හඳක් අපිට ඇහුණා. හොඳට අහලා පුරුදු. හුණුවටේ කතාව අපි දන්නවා. හෙන්රි ජයසේනන් මහතාගේ හුණුවටේ කතාව වේදිකා නාට්‍යයට මුල සිටම රංගනයෙන් දායකත්ව වුණු පැරණිතම ශිල්පියා විදිහට තමයි අපි මෙතුමාව හඳුන්වන හොඳම විදිය කියලා හිතුවේ. ඒ වගේම තමයි වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව සේම දෙස් විදෙස් නිර්මාණ ගණනාවකට ප්‍රවීණ හඳ කැවීම් ශිල්පියෙකු ලෙසද තම ප්‍රතිභාව විදහා දැක්වූ ප්‍රවීණ රංගතර නිමල් ජයසිංහ මහතාත් අද අපේ ආයුබෝවන් ආයුබෝවන් වේවා ඔබතුමාට. බොහොම රසබර හෝරාවක්. අපි දැන් මේ කතාව කොහෙන්ද පටන් ගන්නෙ? මම කොහොමද අපේ මේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනාට ආරාධනා කරන්න කියලා මම හුඟක් කල්පනා කරා. ඉදුනිල් අපි මුලින්ම කීතයක් අහනවද නැත්නම් අපි කතා කරගෙන යන ඔව් කැමති විදිහක් කියලා කිව්වා. විජයරත්න මහත්මයා. ඔව්. ඔබතුමාම මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ හැමෝම දන්නවා. දන්නේ කෝරළේ මහත්මයා විදිහට. හැබැයි ඔබතුමා රංගනයට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර පොලිසිය වැඩ කරනවා ඊට පස්සේ වාණිජ සංස්ථාව වෙන චිත්‍රපට සංස්ථාවට යනවා ඊට පස්සේ විදේශයට විදේශ සංචාරයට යනවා ගොඩක් දේවල් තියෙනවා අපි ඉතිහාසය මතක් කරමු ඔව් රැකියාවල් ගැන කියනවනම් මම මුලින්ම රැකියාවට බැඳුනේ ලංකා බැංකුවට ලංකා බැංකුවේ කුරුණෑගල ශාඛාවේ මේ ලිපිකරු හැටියට ඔය චෙක්ස් එහෙම මාරු කරන්නේ ඔය කවුන්ටර් එකේ තියෙන ටෝකන් දෙනවා චෙක්ස් මාරු කරනවා ඒක තමයි පළවෙනි ආරක්ෂාව ලංකා බැංකුවේ කුරුණෑගල ශාඛාවේ ඒක මාස 6යි හිටියේ ඊට පස්සේ මම ආණ්ඩුවේ ලිපිකරු විභාගයේ පාස් වුණා ක්ලරිකල් ඊට පස්සේ මම ලිපිකරුවෙක් හැටියට මට පත්වීම ලැබුණා කුරුණෑගල කච්චේරියට. ඒ දවස්වල අපේ ඉතින් පියා හැම කිව්වේ මේ pensionable post එකක්. ඒ කියන්නේ pension තියෙන රස්සාවකට යන්න ඕනේ කියලා. ඉතින් ඒ දවස්වල මේ බැංකුවල මේ provident fund එකවත් නැහැ. ඒකවත් තිබිලා නැහැ. ඉතින් ඒක නිසා මම බැංකු සේවයෙන් අත්හැරලා මම ගියා ලිපිකරු සේවයට. ඕකේ ඉන්න අතරතුර තමයි මම පොලිසියට මේ ඉලුම් පත්‍ර දාලා මාව පොලිසියට තෝරගත්තේ. උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට 1956 ජූනි මාසයේ තමයි මම පොලිසියට බැඳුනේ. ඉතින් එතෙන් සිට අවුරුදු 8ක් මම සේවය කළා පොලිසියේ. එතනින් පොලිසියේ අතහැරලා මම වාණි සංස්ථාවට ගියා ප්‍රධාන ආරක්ෂක නිලධාරිය හැටියට. එතනත් අවුරුදු 12ක් සේවය කළා මම ජාතික චිත්‍රපට සංස්ථාවට ආවා. ඒකේ කලමනාකාර දුව තුනක් මම කළා මේ ගබඩා කලමනාකරු නිෂ්පාදන කළමනාකරු සහ පාලන කළමනාකරු එතුණුම කළා. පස්සේ මම ඒකත් අත්හැරලා දාලා මම සෞදි අරාබියාවට ගියා රැකියාවක් සඳහා. අවුරුදු පහමාරක් මම සෞදි අරාබියාවට රැකියාව කළා. ආපහු ලංකාවට ආවා. මාව ගත්තා ටවර් හෝල් රදහල පදනමට එවකට හිටපු අපේ ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒකෙත් මම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හැටියට කටයුතු කළා අවුරුද්දකුත් මාස 3ක්. ඒ අතරතුරේ වාරේ මගේ මේ කලා කටයුතු වලට මට නිරත වෙන්න කොහෙත් මම අවකාශය තිබුණේ නැහැ. ඒත් එක්ක වැඩ කරනකොට වෙන කිසි දෙයක් කරන්න වෙලාව නැහැ. ඉතින් මම එයාටම කිව්වා මේ ජනාධිපතිතුමාටම කිව්වා මේ සර් මට මේ මගේ කලා කටයුතු වල මට උගක් මේ බාධා ඇති වෙනවා මේ ඉතින් මේක මේ පැය 24 රස්සාවක් නෙමෙයි කරන්නේ. ඒක නිසා මම මේකෙන් මුදු හරින්න කියලා. එයා ඉතින් ඒක හොඳයි කියලා මට තේරෙනවා වර්තකුට ගීතත්. ඒකද මාව මුදු ඇරියා. ඒක තමයි මගේ අන්තිම රැකියාව. ඊට පස්සේ අන්තිම රැකියාවෙන් පස්සේ ආරම්භ වුණු කලා ජීවිතය පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඔය මේ වම් පැත්තේ ඉන්නේ අපේ නිමාල් ජයසිංහ මහත්මයා මේ හොඳ මේ කලන මිත්‍රෙක් ආපු ගමන් දෙන්නවා සුහද කතා බහට වෙන්න. මම හිතන්නේ අවුරුදු ගානකින් හම්බුණා කියලා. මොකද ඒ තරමටම වැළඳගෙන මේ හරි සුහද කතාව. දන්නවද මගේ මේ වෙඩින් දෙකේ බේස්මන් තමයි මේ ඉන්නේ කියලා කිව්වා. මගේ බේස්මන්. මගේ බේස්මන්. ඒක තමයි. ඒ ඒ සතුට, ඒ ආදරය, ඒ ලෙන්ගතුකම හරි වටිනාකමක් තියෙනවා. මගේ දෙවි මනමාලය. ඒක තමයි. අතවෙනි මනමාලය. අපේ නිමල් ජයසිංහ මහත්මයානි. ඔබතුමාත් ඇවිල්ලා මේ වෘත්තියට එකපාරටම එන්නේ රංගන ජීවිතයට එකපාරටම එන්නේ ඔබ වෘත්තියෙන් තවත් රැකියාවක් කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි මතකේ අලුත් කරමු. ඔව් මම රැකියාව කරන මුලින්ම අවුරුදු දෙකක් ගුරුරෙක් හැටියට සේවය කරා. ඊට පස්සේ 1961 වර්ෂයේ ලංකා මිනිඳුරු දෙපාර්තමේන්තුවට ඇතුළත් වුණා සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියෙක් හැටියට. ඉතින් දිදී ඒක ඇත්ත වශයෙන්ම මිනිඳුරු දෙපාර්තමේන්තුවේ කලා කෙටක්. මේ එකේ හිටිය ධම්මජාගොඩ එතකොට තාමලමින් ජයතුංග මේ වගේ වාක් අය හිටියා. ඉතින් සැන්ටින් ගුණවර්ධන මහත්මයා ඉතින් අපිත් එක්ක වැඩ කරේ. අපේ හොඳ ප්‍රවීණ කලාශිල්පීන් ජීවතුන් අතර නෑ දැන්. ඉතින් එයා තමයි මට කිව්වේ මෙන්න මෙහෙම අපි නාට්‍යයක් කරනවා මේ ඔයාට පුළුවන් නම් එන්න මේ හෙනි ජයසේන මහත්තයා කරන හුණුවටේ කතාව කියන නාට්‍යයක්. ඔයාට පුළුවන් නම් ඇක්ට කෙනෙක් හැටියට එන්න කියලා. ඉතින් මමත් ඉතින් ඕක කවුරු කවුද කියන්නේ ආරාධනා බල බල බල බල හිටියේ. ඉබදීයේ ඔය ඉබදීයේ ධම්ම කියනවා වගේ තමයි. මං කිව්වා හරි කියලා. ඔන්න මේ රොයල් ප්‍රයිමරි එකේ. ඒ කියන්නේ ඒකේ තමයි තිබුණේ රියසල් මුලින්ම යනකොට මම මුලින්ම සජීවීව වරකගොඩ මහත්තයාව දැක්කේ එදා තමයි ශිල්ත ප්‍රේමරත්න මහත්තයා සංගීතඥයාගෙන ඉඳගෙන සින්දුවක් පුහුණු වෙනවා. ඉතින් හෙන්ඩි ජයසින්ට මම හඳුන්ලා දුන්නා. මේ මේ මගේ මිත්‍රේ නිමල් ජයසිංහ එයාට සින්දු කියන්න පුළුවන් කිව්වා. ආ යන්න යන්න යන්න ගිහිල්ලා කෝරස් එකට ජොයින් වෙන්න කිව්වා. <laughs> ඉතින් මගේ හිත බිඳුණා ඒ වෙලාවේ. උඹ මම රඟපාන්න නඩුවෙක් වෙන්න ගියේ. මේ කෝරස් එකට දැම්මනේ. පස්සේ කමක් නැහැ කියලා ඉඳලා ඒක හැබැයි හොඳට ගියා. දෙවෙනි නිෂ්පාදනය කළ අපට පුතේ මාත්නටි නාට්‍යයේදී හෙන්රිට වැටුණා මම මේ ආඩම්බරට කියනවා නෙමෙයි. කිසියම් හොඳ හඬක් මගේ තියෙනවා වේදිකාවට සුසු හඬක් තියෙනවා කියලා වරකගොඩ මහත්තයා ඒකේ කටට ඔහුගේ සගයා ලෙස මාව තෝරගත්තා. අර කටහඬ නිසාම සින්දු කියන්න පුළුවන් නිසාම. ඒකේ රංගපාණ්ඩක් තියෙනවා. ඔන්න ඉතින් මේ වෙනකොට චරිත 20කට වඩා රංගනයෙන් දායක වෙලා තියෙන. ඒ හඬ අහන්න අපි කැමැති. අපි පොඩක් අහමු. නගරෙන් නගරය ගෙවා ගොසින් මහා මඟට බැස යන තරුණි අඳුරට පෙදෙසට උතුරු කරේ යන ගමනේ පිය මණිමින් ගැයුවාය ගීයක් ඉරිංගනිමින් මිලදී මිනිස් දුවනි අසරණ වූ මේ ගැලවෙන්නේද කොයි ලෙසකින් දුදිල පිපාසිත වූ අන්ගෙන් කුමුල් අතවනා රකුසන්ගෙන් කඳු රට දේශෙට පාරු මග නොමග ඇවිදිනි තරුණිය මැකෙන්ට ඇති හද පාඩුව කියා මෙසේ ගයමින් ගීයක් මැකෙන්ට ඇති හද පාඩුව හිමජයසිංහ මහත්මයා මතකද මතකද මේ මතකයි ඒක මතකද කියලා මතකද කියලා මතකයි මතකයි මතකයි මතකයි ඔය මතක අපි එකින් එක මතක් කරන්න සූදානම් නිවසේ ඉඳලා රස විඳින ඔබටත් අපි දැන් මතක් කරන්න ඕනේ විජේරද මාර්කාගුරු මහත්මයා දැන් අර රැකියාවලට තිත තිබ්බා කියලා කිව්වන් රැකියා ටික නතර කළා ඊට පස්සේ ආරම්භ කරන්නේ කොතනින්ද මුල්ම වේදිකා නාට්‍යයේ ඉඳන් අපි පොඩ්ඩක් මතක් කරමුද කොහොමද රංගනයට ප්‍රවේශ වෙන්නේ කියලා 1963 මම විස්තර හොයාගෙන යනකොට මට ඔව් 63 මේ කලා මණ්ඩලයේ විසින් සංස්කෘති දෙපාර්තමේන්තුවේ කලා මණ්ඩලයේ විසින් පවත්වපු නාට්‍ය තරඟයට ඉදිරිපත් කළා තිබුණා මේ විමල් නවගමුව කියලා මහත්මයෙක් පරිපාලන සේවයේ රැකියාව කරපු උසස් නිලධාරියෙක්. විමල් නවගමුව මහත්මයා අජාසත් කියන නාට්‍ය ඉදිරිපත් කළ තිබුණා ශෛලිගත අංශයෙන්. ඒ කාලේ ওই නාට්‍ය තරඟය තිබුණේ ශෛලිගතයි තාත්විකයි කියලා අංශ දෙකකින් තිබුණේ. ඉතින් ওই 63 වර්ෂයේ ශෛලිගත අංශයෙන් තිබුණේ ওই අජාසත් නාට්‍යයයි හෙන්රි ජාසේන මහත්මයාගේ කුවේණි නාට්‍යයයි. ওই දෙක තමයි තරඟ වැදුනේ. ඉතින් මේ මට අවස්ථාව ලැබුණා ওই අජාසත් නාට්‍යයේ බිම්බිසාර රජුගේ චරිතය නිරූපණය කරන්න. මාවයකට යොමු කළේ එවකට මේ ගුවන්විදුලියේ මේ සේවය කළ පී වැලිකල මහත්මයා. මා හොඳින් දන්නවා. ඉතින් කියවන්න මේ මෙහෙම නාට්‍යයකට මම අඳුරන කට්ටියක් නාට්‍යයක් කරනවා. ඒ වරක් යන්න කුගුමුන් සවට පුළුවන් මේගොල්ලෝ කෙනෙක් හොයනවා මේ මගේ චරිතයකට කියලා පස්සේ ඔය හේවුඩ් එකේ තමයි මේ බොනුවෙන් තිබුණේ. මං ගියාම ඉතින් මා සින්දු කියන්න කිව්වා. මං කිව්වා ගමන් තාල මෙහෙම යන්න කිව්වා. මං ඒ විදිහට ගියා. ඉතින් <laughs> ඒගොල්ලෝ ඉතින් පස්සේ හා හොඳයි මේ අපි හොයන කෙනා හම්බුණා කියලා තෝරගත්තා. ඉතින් ඔය මේ තරංගයේට ඉදිරිපත් කරපු අජාසත් නාට්‍යයේ සහ කුවේණි නාට්‍ය තමයි තරගීත ලැබුණේ මට ඒකේ රඟපෑමට ලැබුණා ඒ වර්ෂයේ හොඳම ශෛලීගත නළුවට ලැබෙන අග්‍රාණුකාරතුමාගේ මේ සම්මානයකුත් හමු වෙනවා ප්‍රථම රංගනය වෙනවා අනිත් සියලුම මේ මෙත්තගේ සම්මානගේ කුවේණි කුවේණි නාට්‍යයට හෙන්රි ජයසිංහන් ගියේ හොඳම නිලිය හොඳම සංගීතය හොඳම නිෂ්පාදනය හොඳම රචනය ඔය ඔක්කොම ගියේ ඒකට තමයි හොඳම නිලිය හොඳම නිලිය ඔව් මානිය ජයසිංහ ඉතින් එහෙමයි ඉතින් මගේ පටන් ගම්මා දැන් කියනකොට හොඳම නළුව ඔක්කොම ටික මතක් කරනවා අපේ නිමල් ජයසිංහ ඔබතුමාට මතකයිද මේ මතකේ ඕ අපි මතක් කරනවා එතකොට මම මේ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධ වෙච්ච අලුතම වගේ ඉතින් නාට්‍ය වලට නම් ගියේ නෑ පහු කාලෙක තමයි මමත් කුවේණියට සම්බන්ධ වුණේ දෙවෙනි නිෂ්පාදනයේදී. ඔව්. ඉතින් ඊට පස්සේ මාව හෙල්ලි ජයසිංහ මහත්මයා තෝරගත්ත කුවේණි නාට්‍යයේ පූරකගේ චරිතයට. ඒ නාට්‍ය තරඟයේදී එයා තමයි ඒක රඟපෑවේ. ජාසින මාත්මයා. එයා කිව්වා මේ වරක්සු මේ මට මේ ඔය ස්ටේෂන් තියෙන යන්න තියෙනවා ගොඩක් යන්න තියෙනවා. ඔය රවුල් දාගෙන ලෝගු දාගෙන අරම කරන්න බෑ. ඔයා ඇවිල්ලා පුළුවන් නම් මේන්නකෝ මේක කරන්න කියලා මං කිව්වා ආ හොඳයි එහෙනම් කියලා. පස්සේ මම කුවේණි නාට්‍යයට මේ සම්බන්ධ වෙලා ඉතින් ඔන්න පටන් ගත්ත නාට්‍ය කරන්න ඉතින් ජාසි මහත්මයාගේ අනිත් ගුවක් නාට්‍යවල මම රඟපෑවා. ඒ ආරම්භය අදටත් ඒ විදිහටම එහෙම තියෙනවා. ඔව්. ඔව් අපි ගුවන් විදුලිය දකින්න කොරිඩෝවේ අපි නිතර ඔබතුමා තාමත් එනවා මුවන් පැලස්සේ කෝරළ මහත්තයාගේ චරිතය අඛණ්ඩව සිදු කරනවා. ඒ ආදරය නිසාම තමයි ශනිදා හමු අපි මේ විදිහට ඔබතුමන් ඒ වගේම නිමාජන්සිංහ මහත්මයා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. නිමල් මහත්මයා දැන් ඔබතුමා ගැන කතා කරනවා නම් කලා ජීවිතය තුළ 1977 මාර්තු 8 වෙනිදා හුණුවටේ ප්‍රථම වේදිකා දර්ශනය ලුම්බිනි රංගහලදී වේදිකාගත වෙනවා. එතකොට 1967 ඉඳලා 2017 මාර්තු 8 වෙනිදා වෙනකොට ස්වර්ණ ජයන්ති සමරනවා. දැන් 52ක් වසර. ඒ 52 අඛණ්ඩව හිටපු නිර්මාණ ශිල්පීන් අතරේ ඔබත් කෙනෙක්. එක්කෙනෙක්. තවත් කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා. අපි එතුමාවත් මතක් කරන්න ඕනේ. අපි ඉතිහාසය මතක් කරමු. ඔව් චූලකාරී වසම්. හරි. එයා ශව්වා අදත් එයා ශව්ව චරිතය කරන්නේ. ඉතින් අර ඔබතුමිය මුලින් කිව්වා වගේ ඉතින් මම මේ වුණාට සම්බන්ධ වෙලා ඒ නොයෙක් නොයෙක් කෙනා නැති වුණොට හෙන්ද කෙනා අනිමල් අද මේ මේ කසුබෙක් කරන්න අද වෛද්‍යවරයා කරන්න අද ලෝයර් කරන්න ඔහොම ඔහොම ඉතින් කළා මං කිව්වා කවුරුත් අඩු වෙනකොට ඔබතුමා තමයි එතෙන් හොඳම පිළි. කෝරස් එකේ ඉන්නේ. එතනින් ගන්න ලේසි. ඉතින් <laughs> වචනත් මතකයි, සින්දුත් මතකයි. ඉතින් ඔයයි චරිත 20ක් මම මේකේ කරලා තියෙනවා මම හිතන්නේ ඒක ලෝක වර්තාවද දන්නේත් නැහැ. <laughs> එකම නාට්‍යයේ. <laughs> එකම නාට්‍යයේ. ඉතින් ඊට පස්සේ ඉතින් හෙන්රි ජයසන් මහත්මයාගේ හැම නාට්‍යයකටම ඉන් පස්සේ මේ සම්බන්ධ වුණා කුවේණී ජනේලය තවත් උදෑසනක් මනරංජන වැඩවර්ජන අපිට ඊටපස්සේ අපට පුතේ මාග්නේ අලුත් නාට්‍ය මකරා අජිරිය මවසහයගේ දරුවෝ හෙන්රි අන්තිමට කරා ඉතින් සර්ණ සියොත්සි පුතුනි හම්බායන හෙන්රිගේ අසවත්කම නාට්‍ය මේ අපි දෙන්නම හිටියා <laughs> අපේ විශ්වවිද්‍යාලේ ඌ කිව්වට කියලා දෙන්නේ එතනින්ම නාට්‍ය ඉවරයි ඉවරයි එතනින්ම නාට්‍ය පෙන්ජිලි නතර වුණා ඔව් හැබැයි ඒ අසාර්ථක වුණාට සාර්ථක වීම ගණනාවක් නැද්දනේ අපිටත් අපි කතා කරන හුණුවත්තේ වේදිකා නාට්‍ය ගැන. ඔව් ඒ නාට්‍යවලේ දැන් මුලින්ම මුල් දවස්වල තමයි මේ සන්නති උත්සවය තිබුණේ. ඒකට හෝ කිව්වනේ. ඔව්. අවසාන දවසේ තිබුණේ හුණු අටේ. ඒකේ කර්ටන් කෝල් එකට එනකොට අපිට චොක්ලට් පිසි කරේ. චොක්ලට් පිසි කරා මේ වේදිකාවට. ඒක තමයි ඉහෙලින්ම මේ මේ රසවිඳි විඳලා ඒක කියවෝ. ඔව්. එතකොට දැන් අපි මේ හුණු අටේ නාට්‍ය ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඊටත් පස්සේ මට කතා කරන්න ඔතන සිනමාවට සම්බන්ධයි. මේ වෙනකොට ටෙලි නාට්‍යයටත් සම්බන්ධයි. වේදිකාවටත් සම්බන්ධයි වෙනවා. අපි කතා කරමු ඒ කියන්නේ චිත්‍රපටිවල නම් එච්චරම නැහැ මම සාම සම්බන්ධ වෙන්නේ. මොකද ඒ කාලේ ඉතින් අපි රැකියාව කරන කාලේදී ගොඩක් නිවාඩු ගන්න වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් වුණා. නමුත් ඉතින් ටෙලිනාට්‍ය වලට නම් හුඟක් දුරට සම්බන්ධ වුණා. මුලින්ම ඇත්ත වශයෙන්ම ජාතික රූපවාහිනියේ ඔය එන මේ මේ ළමාංශේ කරපු කතන්දර පිටුව එතකොට ලොක්කේ මාමා දැනමුතුහාමි ඒ වගේ ගොඩාක් ඒවෙන් තමයි ඇවිල්ලා ඊට පස්සේ තමයි පළවෙනි එක ආවේ අඹයාලුව ටෙලිනාට්‍ය. ඒකේ අර නුවර කච්චේරියේ නෙළුම් බණ්ඩාරගේ හොඳම යාළුව හැටියට රංගපෑවා එතනින් පස්සේ දිගටම ඉතින් ටෙලිනාට්‍ය මං හිතන්නේ දැන් 60ක් 70ක් විතර රංගපාලා ඇති. චිත්‍රපටි රංගනේ මෑතකදී රංගපෑවා ප්‍රේමේ නම් කියන චිත්‍රපටියම ඒක රංගපෑවා. ඉතිසර සිරි දල්දා ගමනේ කියන එක රංගපෑවා. සෝමන දිසානායකගේ සූර්යාරණ්‍යකේ රංගපෑවා. ඔය කීපය තමයි චිත්‍රපටි වලින් කරේ මම. මේ සිනමා නිර්මාණ, වේදිකා නිර්මාණ, ටෙලිනාට්‍ය නිර්මාණ තුළ දෙන රසමුසු අත්දැකීම් අපි කියන්න සූදානම්. ඊට පෙර විරාමයක් ගන්න අපි සූදානම් පෙරවරු 9යි විනාඩි 21යි. ශනිදාහමුව thank you සෝභා සොඳුරු රංග මණ්ඩල වෙත ඔබ කැටුව යන సౌందర్య චාරිකාව රංග සෝභා සුනිල් අබේසිරි වීරක්කොඩිගේ නිෂ්පාදනයක් රංග සෝභා අපි අහපු රංගසුභා සෞන්දර්ය චාරිකා ශරීරා හමුවට අපි කැඳවාගෙන ආවේ විශේෂ කාරණාවක් නිසා. රංගසුභා නිෂ්පාදනය කළේ සිංහල සේවා හිටපු අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබ හොඳින්ම දන්නා සුනිල් අපේසිරි වීරපරි මහතා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝවන් අපි කැමති ඔබතුමාගෙන් මේ රංගසෝබා ඉතිහාසයේ තොරතුරු ටිකක් දැන කියා ගන්න මේ මොහොතේදී. ඔව් ඇත්තටම මේ මේ රංගසෝබා තේමා වදන යනකොටත් මේ මට හරි සංවේදී බවක් දැනුණා. ඒ තරම් ආසාවෙන් කරපු වැඩසටහනක්. මේ ඒ කාලේ පාලිත පෙරණ මහත්තයා තමයි සිංහල සේවා අධ්‍යක්ෂ හිටියේ. එතුමා ඊටත් කලින් ගිය රංග සෝභා කියන වැඩසටහනක් පිළිබඳ මතකයට ඇවිල්ලා ඒ වැඩසටහන ආශ්‍රය කරගෙන වේදිකා නාට්‍ය පිළිබඳව වේදිකා නාට්‍ය ශිල්පීන් ඒවට සම්බන්ධ අය එකතු කරගන්න කල්පනාවෙන් තමයි ওই වැඩසටහන ආරම්භ කළේ මම නිෂ්පාදකයෙක් ඒ කාලේ සිංහලංශේ. එතකොට ওই වැඩසටහන ඉදිරිපත් කරන්න හුඟක්ම සුදුසු කෙනෙක් ඒ කියන්නේ වේදිකාවට ගොඩක් සම්බන්ධ කෙනෙක් බුද්ධාස ගලපති මහත්තයා. එතුමා තමයි වැඩසටහන මෙහෙවන්න ඉදිරිපත් කළේ. ඉතින් අපි දෙන්න බොහෝ කාලයක් රංගසෝභා වැඩසටහන මම නිෂ්පාදනය කළා එතුමා ඉදිරිපත් කළා. අපි පැරණි නාට්‍ය ශිල්පීන් හුඟ දෙනෙක් නාට්‍ය වලට සම්බන්ධයි ඔය වැඩසටහනට ඇඳලාගෙන ආවා. ඒගොල්ලන්ගේ ඇත්තටම අද කියන්න කනගාටුයි හුඟ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඉතින් ඒ අයගේ කටහඬවත් සංරක්ෂණයනේ සංරක්ෂණය උනේ ওই වැඩසටහන් මාලාව නිසා. ඉතින් නිලන්ති ඇත්තටම ඒ කාලෙ ඉතින් අපි තරුණ කාලේ දුවලා කරලා වැඩ කරපු කාලේ හුඟක් ආශාවෙන් කරපු වැඩසටහනක් ඒ වගේම බුද්ධස් ගලප්පති මහත්තයාගේ සම්බන්ධතානුව තමයි ඔය ශිල්පීන් ගොඩ දෙනෙක් ගුවන් විදුලියට එක්ක ආවේ තුමම හුඟක් අය පෞද්ගලිකවම කැඳවාගෙන ආවා හුඟක් ගොඩක් අය අපි ආරාධනා කළාම ආවා එන්න බැරි තත්ත්වෙ හිටපු අයත් අපි ගිහින් පටිගත කිරීම කරගෙන ඇවිල්ලා වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කළා මට ඉතින් අදත් සන්තෝෂයි ඒ වැඩසටහන් තාම සංරක්ෂණ වෙලා තියෙනවා කිව්වහම ලාන්ති ඉතින් අද වගේ දවසක එවැනි වැඩසටහනක කොටසක් හෝ ප්‍රචාරය කිරීම ගැන ඇත්තටම ස්වදේශීය සේවිත කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඔබ ඔබතුමා එදා දුවල තනලා කරපු ඒ නිර්මාණශීලී කටයුතු අද අපි අහන්නේ අන්නේ කාරණාව නිසා. ඒ නිසාම හිටපු සිංහල සේවා අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම වැඩසටහන නිෂ්පාදකවරයෙක් විදිහට ඔබතුමා ශනිදා හමුව වැඩසටහනට මේ විදිහට සම්බන්ධ වීම පිළිබඳව අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. සුනිල් අබේසිරි විරක්කොඩි මහතාට. බොහොම ස්තුතියි ඔබතුමාට. දුවලටත් බොහොම ස්තුතියි. Thank you. සොඳුරු රංගමණ්ඩල වෙත ඔබ කැටුව යන సౌందర్య චාරිකාව රංග සෝභා ඉදිරිපත් කරන්නේ බුද්ධදාස ගලප්පති. ආයුබෝවන් බුද්ධදාස ගලප්පති මහත්මයා. ආයුබෝවන් ආයුබෝවන්. අපි ඉතිහාස මතකයක් අලුත් කරන්න සූදානම්. සුනිල් අබේසිරි මහත්මයා කියපු කතාවේදී කියවුණා හොඳ කාරණාව. රංග සභාව වැඩසටහන ඉදිරිපත් කරන මම සුදුසු කෙනෙක් සොයමින් ඉන්නකොට හම්බුණු සුදුසුම කෙනා ඔබතුමා කියලා සඳහන් කරා. අපි ඉතිහාසෙ මතක් කරමුද? ඔව් ඉතින් සුනිල්ට එහෙම හිතෙන්නේ නැති මම හිතන්නේ පාලිත පෙරේරා පාලිත පෙරේරාට එහෙම හිතෙන්නේ නැති මොකද මගේ නම යෝජනා වුණාම ඒකට මේ අනුමැතිය ලැබුණා කැමැත්ත ලැබුණා මම හිතන්නේ රංගසභා සුනිල්ට සමතගුණා රංගසභා දිගටම වැඩසටහන් මාලාව 50කට ශිල්පීන් 50කටත් අධික පිරිසක් මේ හමු වෙලා සාකච්ඡා කරලා ඉදිරිපත් වුණා පසුව ඒ ඒ වැඩසටහනම නැවත සුනිල්ට මතක නම් මම හිතන්නේ සඳලු තලය කියලා එහිම දීගුවක් හැටියට තිලක් ජයරත්න මහත්මයාගේ අධීක්ෂණය යටතේ අපි සුනිල්මයි එහි නිෂ්පාදනයත් කරේ ඉතින් ඒකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කියලා මට හිතෙනවා. තිලක් ජයරත්නත් අද අපාතර නැහැ. කොහොම වුණත් රංගසෝභා වැඩසටහන මටත් අපූර්ව අත්දැකීමක් වුණා. සුනිල් කිව්වා වගේම ඉතින් මගේ පෞද්ගලික සම්බන්ධකම් කියන්නේ මම මම වේදිකා නාට්‍යයට සම්බන්ධ කලාකරුවෙක් හැටියට බොහෝ නිර්මාණකරුවන් සමග හිත මිත්‍රකමක් යාළුකමක් තියෙනවා. ඔවුන් ඉතින් මේ ඒක දවසක් විශේෂයෙන් මම අංගරචනා ශිල්පියෙක් ඇටියට තමයි වුණ හඳුරන්නේ පළමුවෙන්ම ඉතින් එහෙම ආරම්භ වෙච්ච සම්බන්ධතා අද දක්වාම බොහෝ දෙනා සමග ඒ ආකාරයෙන් ඊටත් වැඩියෙන් තියෙනවා අපේ මිත්‍රශීලීත්වය සහෝදරත්වය කලාකරුවෙක් හැටියට තිබිය යුතු සහ සම්බන්ධය ඉතින් මට ඒක අපූරු දුර්ලභ වාසනාවක් කියලා හිතනවා එහෙම වැඩසටහනක් මෙහි ඉදිරිපත් කරන්න මෙහෙවන්න ලැබීම. ඒ වගේම මේ වගේ විශාල දැන් අද ඔබ සමග ඉන්න විජේරත්න වර්ගගොඩ නිමල් ජයසිංහ අපි අපි වරකගොඩ මම මුලින්ම වරකගොඩ දකින්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට උණුවට ඒ කතාවරක් පාද්දි පසුව අපට පුතේ මගක් නැති නාට්‍ය මම හිතන්නේ හිටියා. එහෙම නාට්‍යවල රංගපාද්දි දැකපු ඒ වීරයා ඒ චරිතය පසුව මටම මගේ අතටම ලැබෙන ඔහුගේ මුහුණ ඔහු අංගරචනය කරන්නේ. ඒ මම මේ නාට්‍යයේ දෙවන නිෂ්පාදනයක වැදි රජුගේ චරිතය කරන්න පෙර වරක්ස මතකද දන්නේ මට හම් වෙන්නේ මහාසාර නාටකයේ රජුගේ චරිතය කරනකොට. ඉතින් අපි කියන්නේ විජේරත්න වරකාගොඩ කියන්නේ අපේ වේදිකා වංශ කතාවේ මොකද්ද කියන්නේ ලෙජන්ඩ් නැත්නම් අයිකන් එකක් කියලා එහෙම කියන්න පුළුවන්. <laughs> මොකද ඒ තරමට ඔහු ඒකට සුසුකන් සපුරලා තියෙන විශිෂ්ට ශිල්පියෙක්. එවැනි ශිල්පියෙක් සමග ළඟින් ආශ්‍රය කරන්න ඔහුගේ රංගන දායකත්වයට මගෙනුත් නිර්මාණ ශිල්පියෙක් හැටියට දායකත්වයක් දීමට හැකියවීම මම හිතන්නේ ඒකේ වාසනාවක් හැටියට දකිනවා. ඔව් බුද්ධදාස මහත්මයා ඒ වාසනාවන්තයා ඉන්නවනේ මැදදී කතා කරන්න අවස්ථාවක් තියෙනවා ඔබතුමාට. ඔව් ඉතින් බුදාසනක් අයිබෝන් අයිබෝන් අයිබෝන් බුදාසනක් මම හිතන්නේ ඔව් මට මතක් වෙනවා බුද්ධි මට මේකක් දාපු ඇති මේ මහා සාරණ හත්තියේ මනමේ නාට්‍යයේම ඔව් අකීතේ ඉතින් බොහොම සුන්දරයි මම හිතන්නේ හරි නේද මේ ඉතින් මේ අපි කියන්නේ නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහු හඳුන්වන්නේ විජේරත්න වර්කාගොඩ ගුවන් විදුලිය හඳුන්වන්නේ වරකගොඩ අපේ නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කියන්නේ වරක්ස් අයියා කියලා. මොකද වැඩිහිටි ශිල්පියෙක් හැටියට මාත් සමහරලාට වරක්ස් අයියා කියනවා වරක්ස් කියනවා. ඉතින් කොහොම වුණත් ඔහු සමග එදා සිට මහාසාර නාටකයේ පසුව මනමේ නාටකයේ ඒ අංගරචනයට සම්බන්ධ වෙලා සරච්චන්ද්‍ර මහත්තයාගේ නිර්මාණවල ඒ සහ සම්බන්ධය සහ අතීත මතක ඉතාම සුන්දරයි කියලා හිතෙනවා. ඔව් සුන්දරයි. ඒ අතීත මතකයන් අතරේ රංග ස්වභාව වැඩසටහනේ ජාතිය ගුවන්විදුලියේ සංරක්ෂිත පුස්තකාලයෙන් අපි බුදුදාස් ගලප්පති මහත්මයා හෙන්රි ජයසේන මහත්මයා සමගින් කරපු වැඩසටහනේ කොටසක් උපුටා ගත්තා. මේ වැඩසටහනට සවන් දෙන අපේ නාට්‍යකරණය පිළිබඳ උනන්දුවක් දක්වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ ඔවුන්ගේ යහපත සඳහා පොදු අපේක්ෂා අසන්නන්ගේ යහපත සඳහා අපට කෙටියෙන් විස්තර කර දෙන්න මොකද්ද මේ බ්‍රෙස්ගේ රංගරීතිය කියලා? ඔකට alienation කියලා කියනවා ඉංග්‍රීසියෙන්, Wolfrendung කියලා කියනවා ජර්මන් භාෂාවෙන්. ඔකට වචනයක් නැති නිසා මම වචනයක් හෙව්වා ওই පොත පළ කරපු වෙලාවේ 1970 නැත්නම් 71 විතර මම කිව්වා දුරස්තතාව කියලා. එතකොට මම හිතන්නේ විමල් දිසාන ආචාර්ය මහාචාර්ය විමල් දිසානායක තදාත්ම විඝටනය කියන වචනය කිව්වා. කෙසේ හෝ මේ ලොකු බර වචන වලින් හැඳින්වුවත් මේක බොහොම සරල රීතියක්. يعني ඔක අපිට කිසිසේත්ම අමුතු රීතියක් නෙවෙයි බුද්ධි. ඔව් ඒ අමුතු රීතියක් නොවුණු බරසාර නැති බොහොම සැහැල්ලුවෙන් කතා කරපු සැහැල්ලුවෙන් රස විඳපු රංගසභා වැඩසටහනේ කොටසක් අපි රස විඳි. බුද්ධාසය ගලපති මහත්මයා මතකද ඒ අතීතය? මොකද මතක නැත්තේ <laughs> මම මේ සුනිල්ට කීපාරක් යෝජනාත් කරා මේ මේ රඟ ස්වභාව දැන් සංරක්ෂණය වෙලා තියෙනවා අපි පුළුවන් නම් ඒ වැඩසටහන් කීපය මුත්‍රිත ප්‍රකාශනයක් හැටියට පාඨකයාට තත්පත් කරන්න. මොකද අපි තාම රඟ ස්වභාව ශ්‍රාවකයන් අතරනේ ওই මතකේ තියෙන්නේ. ඔක මං හිතනවා මට හිතෙනවා මං ඒක ඒ අදහස අත්හැරලත් නෑ. ඔක පාඨකයන් අතරට මුද්‍රිත කුසයක් ඇටියට ගෙනිච්චොත් මොකද මේ දවස්වල නාට්‍ය ආරංග කලාව සාමාන්‍ය පෙළේ ඉඳලා උසස් පෙළ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් ඒ අයට මම හිතන්නේ ගොඩාක් වැදගත් දෙයක්. අර සුනිල් කිව්වාගේ බොහෝ නිර්මාණකරුවන් අද අපාතර නැහැ. මට විශේෂයෙන් මතක් ගන්න පුළුවන් සුගතපාල සිල්ලා ගුවන්විදුලියේම වැඩ කරත් එතුමා කවදාකවත් ගුවන්විදුලි වැඩසටහනකට කටහඬ <laughs> සම්මුඛ සාකච්ඡාවක් දීලා තිබුණේ නැහැ. මම මම බල කරලා සුගත් එක්ක සුගත් අය එන්නම ඕනේ. ඒක ඇවිල්ලා මේ ඔබ නිසා එනවා කියලා තමයි ඇවිල්ලා රංගසභාව වැඩසටහනට සහභාගී වුණේ. ඉතින් ඒකේ තියෙන මේ විශේෂත්වය තමයි සුගත් සුගතපාල් සිල්ලා මියගිය අවස්ථාවේ සුදර්ශී ඔහුගේ දේහය තිබුණු මොහොතක පසු දෙමින් වාදනය වුණා රංගසභාව වැඩසටහනේ සුගත් සභා සමග මම කළපු කරපු පිළිසඳර කොටසක්. ඉතින් මට ඒ වෙලාවෙත් දුකක් උත්තිතුණා. යන්තම් හෝ සුගත්ව අපට ගුවන් විදුලියට කැඳවාගෙන ඔහුගේ කටහඬ රඳවා ගන්න හැකියවීම පිළිබඳව. ඔව් ඔබතුමා සඳහන් කරපු කාරණාව හරි වටිනාකමක් තියෙනවා. මොකද අපිටත් සමහර අවස්ථාවලදී නිර්මාණ ශිල්පීන්ගේ කතාන හොයාගන්න ගියාම ලොකු අපහසුකම් වලට අපිත් මුහුණ දෙනවා. ඉතින් මම හිතන්නේ රංග සභාව වැඩසටහන බොහොම වටිනාකම් එකතු කරපු වැඩසටහනක්. ඒ නිසාම තමයි සංරක්ෂණයකට අපි නැවත විකාශයක් විදිහට මේ අද දවසේදී පොඩි කොටසක් හරි ඉදිරියේ ලොකු මහන්සියක් අරගෙන ගත්තේ. ඉතින් මේ අවස්ථාව ගැන ඉතිහාසය ගැන නැවත මතක ආවර්ජනය දෙන්න සම්මානලාභී ජනමාධ්‍යවේදියෙකු ප්‍රවීණ කලා ශිල්පී ශිල්පියෙකු වන බුද්ධාස් කලප්පත්ති මහතා අපත් සමග සම්බන්ධ වෙලා බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. ඔබටත් බොහොම ස්තුතියි. ස්වදේශීය සේවයටත් බොහොම ස්තුතියි. මේ වගේ අපේ මතකයේ නෑතට යන අපේ නව પરම්පරාවට අවබෝධයක් නැති දැනුමක් නැති කලා ශිල්පීන් නාට්‍ය ශිල්පීන් සහ ඒ අවස්ථා පිළිබඳ විශේෂයෙන් හෙන්රි ජයසේන මේ මේ එලියනේෂන් කියන වචනයට දීපු නිර්වචනය. ඉතින් ඒක මම හිතන්නේ ඉතාම වැදගත් ඒ ශ්‍රාවකයෙකුට මේක අහන් ඉන්න පාසල් ශිෂ්‍යයෙකුට. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. මට මේකට මේ වැඩසටහනට ආරාධනා කරන්න ලැබීමත් පරණ අතීත මතකයට මාව ගෙන යාම පිළිබඳව. ස්තුතියි ඔබතුමාට. දේශීය ගුවන් විදුලි අවකාශයට විකල්ප සොයන සතියන්ත වින්දනීය හොරාව ශනිදා හමුව පෙරවරු 9 විනාඩි 34යි ශනිදා හමුවේ ඉන්නේ අපි රස මතක අතරේ ඉන්නකොට අපරාධ මේ තරම් කාලයක් අපිට මේ කතා කරන්න බැරි වුණේ කියලාත් මට හිතුණා ඒ පැයක් මදි කියලාත් මට හිතෙනවා මේ බලලා මේ බලනකොට පැය ඉවර වෙලා තියෙනවා <laughs> යනවා තේරෙනවා අනිත් එක මේ කොච්චර කතා කරත් අපිට එපා වෙන්නේ නැති කලා ශිල්පීන් දෙදෙනේ තමයි අද මැදිරියේ ඉන්නේ හරි රසවත් අත්දැකීම් ගන්නාවක් තියෙන ඔබට බෙදා හදා දෙන්න ඒ අතරේ මේ රසවත්ම මොහොත අපි උදා කරගන්න සූදානම් මේ කියන්න පුළුවන් ඉද දන්නේ මගේ වොයිස් එකත් ටිකක් අප්සෙට් වෙලා තියෙන කියලා පෙරපූර්ණේ මුකුත් යදුනා මේක ඇතුලේ හැබැයි අනේ හොඳට ගායනා කරා ගීතේ. මේ ගීතය රචනා වෙනවා කියලා කිව්වේ කවියක් ආශ්‍රයෙන් නේද? මේක කවි පෙළක් ලංකාදීප පුවත්පත ඉරිද ලංකාදීප පුවත්පතේ පළවෙච්ච ඒවකට ඒ පුවත්පතේ ප්‍රධාන කතුවරයා හැටියට කටයුතු කළ පෙරමුණේ තිලක කියන මහත්මයා ලියපු කවි පෙළක්. මේ කවි පෙළෙන් කවි දෙක තුනක් තෝරාගෙන අපේ තාමත්ම ප්‍රවීණ දක්ෂ මේ සංගීතඥයෙක් වන ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා මට මේ සින්දුව හදලා දුන්නා. මගේ සරල ගී වැඩසටහනකට 1963 වර්ෂයේ. එතකොට මේ දැන් අද වෙනකොට බලන්නකො කොච්චර පරමද කියලා මේ සින්දුව ඒ වුණත් අදටත් මේ සින්දුව හරි ජනප්‍රියයි. අනිවාර්යයෙන්ම. යන යන හැමදැනම මගෙන් කියනවා මේක මේක කියන්නේ මේක කියන්නේ කියලා මම ඒ සින්දුව ඉල්ලනවා. ඒකනේ මම අද එකක් කිවි කියන්නේ. හරි ජනප්‍රියයි. මම පොඩි තට්ටුවක් දෙන්නම්. ආ පොඩි කාර්යයක් දෙන්නම්. බලමු පුළුවන් වේද කියලා කටහඬත් ඉතින් උදේ පාරේ හරි බයෙන් කියන්නේ. ඉරුපායනවා මල් පිබිදෙනවා කුරුළු රැන් එනවා මණිකේ හිනහෙනවා මණිකේ හිනහෙනවා ආ මණිකේ හිනහෙනවා මල්බර උයනේ මී අඹ හෙවනේ ගී හඬ පැතිරෙනවා සිරි පොද වැස්සේ නිදුලට බැස්සේ හනිකට ගෙට එනවා මණිකේ හිනහෙනවා මණිකේ හිනහෙනවා මැණිකේහි නැහෙනවා තිරුපායනවා මල් පිබිදෙනවා කුරුළු රැන් එනවා මැණිකේහි නැහෙනවා ආ මැණිකේහි නැහෙනවා සුරතල් තාලෙට බත් ටික දෙන විට බඩගිනි නැති වෙනවා නිතඹ නැටෙන විට දෙනිත පියන විට මිහිරෙන් මත් වෙනවා මණිකෙහි නැහෙනවා මණිකෙහි නැහෙනවා ආ මණිකෙහි නැහෙනවා ජීවන ගමනේ මිහිරක් ලැබුණේ මණිකේ නිදියනවා නින්දෙන් හිනහෙනවා නින්දෙන් හිනහෙනවා බොහොම අපූර්වයි බොහොම ස්තුතියි නිමාඩසිංහ මහත්මයාටත් විජේරත්න වරකාගුරු මහත්මයාටත් ඒ ඉතිහාස මතකයේ සජීවී ආකාරයෙන් අපේ මේ සනිදාහම වැඩසටහනදී ඉදිරිපත් කළාට. ශනිදා හමුව. දුරකථන මාර්ගයේ ඉන්නවා අමුත්තියක්. අමුත්තියක්ද අමුත් එක්ද හරියටම දන්නේ නැහැ මම බලමු. මේ හඬ අහනවා මේ අහලා බලන්න ඔබතුමා දන්නවද කියලා? බලමු. කවුද කියලා? හෙලෝ. Hello hello. ඒක හිතාගන්න පුළුවන්ද? අනේ මණිකේ ඉඳගෙනවා මගේ ප්‍රිය බිරිඳනේ මගේ ප්‍රිය බිරිඳ සුන්දර බිරිඳ වගේ නිමෙච්ච චිත්‍ර චිත්‍ර <laughs> අයිබන් චිත්‍ර චිත්‍රවරකාගොඩ මහත්මිය ඔව් කතා කරනවා අයිබන් ඔබතුමියට අපි මේ ඉතිහාස මතකයන් ගැන කතා කර කර ඉන්නකොට මේ මණිකේ හිනහෙනවා ගීතයේ රස විඳිනකොට ඔබතුමිය සම්බන්ධ කරගත්තා. අපි කැමැති කතා කරන්න විජේරත්න වරකාගොඩ මහත්මයා, එතකොට චිත්‍රා වරකාගොඩ මේ සංකලනය තුළ බොහෝම නිර්මාණශීලී අත්දැකීම් බොහෝමයක් තියෙනවා. අපි ටිකක් කෙටියෙන් හරි කතා කරමු ඒ ඉතිහාස මතකයන් ගැන. 1963 හෙන්රි ජයසන් මහත්තයා කුවේනාටේ මම දිසාල විජාත්‍ය රංගපෑවා. ඊට පස්සේ විජේරත්න වඩකොට මහත්තයාවත් ඒකට සම්බන්ධ කරගත්තා හෙන්රි ජයසන් මහත්තයා. ඉතින් 1963 තමයි මම දැක්කේ. ඉතින් දැක්ලා ඉතින් මට ඉස්සර ඉතින් ඔය මේ ඔළුවත් අත ගන්න නංගී කියන්නේ <laughs> මේ යනවා ඒ කාලේ ඔය රොයල් ප්‍රයිමරි ගේ නාට්‍ය පුහුණු වෙනකොට. ඉතින් මේ ඊට පස්සේ හෙන්රි ජයසම මහත්තයාව සම්බන්ධ පස්සේ ඔය තවත් උදෑසනක් අපිට පුතේ මගක් නැතේ වුණාට ඒ කතාව ඔය සේර්ම නාට්‍යවල මමත් රඟපෑවා. ඉතින් ඊට පස්සේ ඔහොම යනකොට යනකොට අපේ අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. මම අම්මා එක්ක තමයි හැම රියසල් එකටම හැම නාට්‍යයකටම ලංකාව වටේ ගියේ. ඉතින් අම්මටත් ඉතින් තේරුණා මෙයා හොඳ පුද්ගලෙක් කියලා. ඉතින් අම්මාලා දෙමාපියෝ ඒකට අනුමැතිය දුන්නා. අපි 1970 ජනවාරි 28 වෙනිදා විවාහ වුණා. ඔව්. චිත්‍ර මහත්මිය ජනවාරි 28 විවාහ වුණු ඔබ දෙපළ 2020 ජනවාරි 28 වෙනිකොට ස්වර්ණ ජයන්ති සමරන සූදානම් නේද? ලේසි නේද? මම සූදානම්. අපේ බෙස් බණ දෙන්නවානේ උතන. ඔව් මගේ දෙවෙනි මනමාලයානේ. මට මොන හරි වුණොත් ඉතින් චිත්‍රා බාර ගන්න ඔන්න අද ශනිදා කොහොම වැඩසටහන සජීවීව කිව්ව ওই කතාව. ඒක බෙස්මන් කියන්නේ. මට මොකද නැහැ මට මොනවා වගකීමක් තියෙනවා. <laughs> චිත්‍ර මහත්මිය බොහෝම ස්තුතියි වෙන රාජකාරී බහුල අවස්ථාවක අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ අතීත මතකයේ බොහොම අපූර්ව මිහිරි අත්දැකීම් එකතු කළාට සම්බන්ධ කළාට ශනකාරට බොහොම ස්තුතියි 1968 කරගීත ගෙනෙන ලද අපට පිටේ මගක් නැති නාට්‍ය ඒ දවස රාජ්‍ය වාරණයකට දෙලක් වුණ නාට්‍යයක්. එහි පූරක හා ඔහුගේ සගයා විසින් ගායන ලබන ගී කීපයක් මේ පූරක ලෙස විජේරත්න වරකාගොඩත් සගයන් ලෙස නිමල් ජයසිංහ රඟපෑවා. අම්මේ උඹේ මාලිගා මං වට සැද තුළු පැලද සිහසුන මත මොනවද මං කළේ 1968 අපට පුතේ මගක් නැතේ හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය නිර්මාණයක් වුණු නාට්‍යයේ ගීතයක් අපිට රසවින්ද විජයරත්න මහත්මයා ඒ වගේම අපේ නිමාචාසිංහ මහත්මයා දෙදෙනා තමයි ගීතය ගායනා කළේ ගීතය ගායනා කළේ ඒ අතිගිත මතකයේ මේ හරි සුන්දරයි සුන්දරත්වය නිසාම තමයි දෙන්න බොහොම සතුටින් මේ හොරෙනුත් කතා කරනවා නේ <laughs> මේ රැත්තේ මේ හොරෙනුත් කතා කරනවා අතීත මතකයන් සමග මේ නිමල් මහත්මයා අවස්ථාවක් ලැබිච්ච එකත් බොහොම අපේ මේ තාමත්ම සතුටුදායක කාරණාවක්. ඔබතුමා දෙදෙනාම එකට එකතු වීම. අන්න ඒක තමයි. අන්න ඒක තමයි රසවත් මොහොත. මටත් හිතුණා ඒක හරි රහට තියෙයි කියලා. ඒක හරි රසවත්. නිවල් මහත්මයා දැන් ඔබතුමා හුණුවටය කතාවේ අදටත් රංගන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු සිද්ධ කරනවා. එතකොට දැන් මේ වර්තමානය ගැන අපි කතා කරනවා 50 දශකයේ නාට්‍ය ගැන තමයි අදටත් අපි කතා කරන්නේ. අද අපේ වස්තු පූජේ වෙලා තියෙන්නේ ඒ වගේ නාට්‍යයක් අපි හෙන්රි ජයසේන මහත්මයා සුගතපාද සේනෝ මහත්මයා ආර් සමරකෝන් මහත්මයා එතුමන් නිර්මාණය කරපු වේදිකා නාට්‍ය අදටත් අපි කතා කරනවා විශේෂ නිර්දේශයේ පවා තියෙන. හැබැයි වර්තමානයේ තුල පොඩි කතිකාවතක් යනවා වර්තමානයේ තුල බිහිවෙන නාට්‍ය අවරගණේ. ටෙලි නාට්‍ය අවරගණේ. හඬ කැවීම ශිල්පයට අපි එකතු කරගත්තොත් ඒ නාට්‍යයත් අවරගන්නේ. ගීතයක් නිර්මාණය වුණත් ගීතේ පද සංකල්පනාවත් ඒ වගේ. අන්නේ කාරණාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. හැම නාට්‍යයක්ම වරගන්නේ කියලා කියන්නත් බෑ. හොඳ නාට්‍යීම ඇතරින් බිහි වෙනවා. නැත්තිමත් නැහැ. නමුත් එකක් කියන්න ඕනේ දැන් බලන්න හුණුවටේ කතාවට ඉස්සෙල්ලා මනමේ සිංහබාහුව වගේ හුණුවටේ කතාව කුවේණි. දැන් ඒ වගේ පවතින නාට්‍ය කරෙන්නේ ඒක තමයි මම දෙන මට ලොකු ප්‍රශ්නයක් අද්දසම. දැන් රාජ්‍ය නාට්‍ය වලට ඇවිල්ලත් ප්‍රථම ස්ථානය දිනා ගන්න නාට්‍ය තියෙන හැම වසරකම. නමුත් ඒවා එතනින් සමහරව එතනින් ඉවරයි. ඉතින් ඒක මොකක් මොකද්ද මන් දන්නේ හේතුව? ඒක කියන්නේ මිනිසුන්ගේ හදවත් වලට මේ බැඳෙන්නේ නැති නාට්‍යද දැන් සමහර දැන් වුණාට ඒ කතාව පරිවර්තනයක්. හරි. එතකොට මකර පරිවර්තනයක්. අපිට පුතේ මං නැති ස්වතන්ත්‍ර නාට්‍යයක් වේනි ස්වතන්ත්‍ර. ඉතින් නමුත් ඒවා මේ අදටත් මිනිස්සුන්ට මේ අවුරුදු 50ක් ගිහලා අදටත් මිනිස්සු ඕ රස විඳිනවා බොහොම ආදරෙන් බලන් ගන්නවා. මල් මහත්මයා අනිත් කාරණාව තමයි දැන් ඔය මේ ටෝල් ප්‍රෙස්ට්ගේ කතාවක් නේ හොනුවටේට කියන්නේ. හැබැයි නමුත් අපිට අමතක වෙලා තියෙනවා මේක අපි විදේශයෙන් ගත්ත නාට්‍යයක්ද කියලා. ඒ තරමටම අපිට සමීප වෙලාද. ඒ නිසානේ අපි කතා කරන්නේ. ඕ ඒ කියන්නේ කොයිම වෙලාවකවත් ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම හිත ජයසේන මහත්මයාගේ මේ පරිවර්තන ඒ ඒ ශෛලිය ගැනයි ඒ හැකියාව ගැන අපි හරියට ආදම්බර වෙන්න ඕනේ මොකද දැන් හුණු වටේ නාට්‍ය නරඹන ඕ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේක විදේශ නාට්‍යයක් කියලා. මේක අපේ අපේකම ඇතුල් කරන්න එන්න බොහොම උත්සාහ දරුවා. ඒක බොහොම සාර්ථක වෙලා කියනවා. ඒ සාර්ථකත්වයේ මත නිර්මාණය වුණු හුණු වටේ කතාව නරඹන්න ගියපෝ එක්තරා පුංචි තියෙනයක්. පසු කාලෙක මේ හුණු වටේ කතාවේ ප්‍රධාන චරිතයකට පළපෝන. ඇයව අපි අද සම්බන්ධ කරගන්න මේ වෙලාවේ ඉන්න අතරකතනේ. රුවනි මනම් පෙරි. අයිබෝන්. අයිබෝන් සතුටුයි කතා කරන්න ලැබුණාට අපිටත් අපි කැමති මතක් කරන්න හුණුවටේ කතාව නරඹන්න ගියපු කාලේ ඉඳලා හුණුවටේ කතාවේ මේ වෙනකොට වර්තමානයේ ගෘෂාගේ චරිතයේ හිමිකාරීත්වය ඔබ තමයි කරන්නේ. ඔව්. ඇත්තටම මේ බොහොම සන්තෝෂයි මේ අවස්ථාව මට හම්බ වීම ගැන. විශේෂයෙන්ම මම මුලින්ම කියන්න ඕනේ මේ චරිතයට පනපවන්න මට ලැබුණට ඉස්සෙල්ලාම මම මේ නාට්‍ය නැරඹුවේ 1995 රත්නපුර නගර ශාලාවේදී. ඉතින් එතෙන්දී ඇත්තටම මම පාසල් යන කාලේ අපි ඒ කාලේ උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශිත ග්‍රන්ථයේ විදිහට හැදෑරුවේ මෙම හුණුවටේ කතාව විජයසේන මහත්තයාගේ. ඉතින් එතෙන්දී අපිව ඉස්කෝලෙන් එක්කන් ගියා මේ නාට්‍ය නරඹන්න. ඉතින් මහා දැවැන්තයෝ හිටියේ වේදිකාවේ හෙළි ජයසේන මහත්තයා, මානෙල් ජයසේන මහත්මිය, නිමල් ජයසේන මහත්තයා ඊට පස්සේ ඔතන ඉන්න විජේරත්න වරකාගොඩ මහත්මයා ඉතින් ඒ වගේ දැවැන්තයින්ගේ රංගනය දැක්කහම ඊටාම පුදුම හිතුණා. ඒ වගේම මේ නගර ශාලාව අතුරු සිදුරු නැතුව පිරලා හිටියා. එතෙන්දී අපි නාට්‍ය නැරඹුවේ ඉස්සරහා පඩිපෙළ ගාව ඉඳගෙන. ඉතින් මටත් ඇත්තටම එදා හිතුණා අනේ මටත් මේ වගේ නාට්‍යයක රඟපාන්න අවස්ථාව තියෙනවා නම් කියලා. ඉතින් කෙසේ හෝ දෛවයේ වාසනාවට මම හිතන්නේ අවසර ගණනාවකට පස්සේ මම රත්නපුරේ ඉඳන් කොළඹට එනවා ඊට පස්සේ විශ්වවිද්‍යාලය යනවා කැලණි විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හරංකලා විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය හදාරගෙන එළියට ඇවිල්ලා හෙලිජයසේන මහත්තයා මට ආරාධනා කරනවා මෙම නාට්‍යයේ රංගපාන්න කියලා. හැබැයි මට මුලින්ම මේ නාට්‍යයේ චරිතයකට කතා කළේ නටාලියා බෂිල්ලි කියන බිසවගේ චරිතය. ඉතින් එතෙන්දී මම මේ බොහොම ආසාවෙන් මෙම නටාලියා බෂිල්ලි බිසවගේ චරිතය රඟපාන්න සූදානම් වුණා. ඒක හැදෑරුවා. ඒ වගේම මානව ජයසේන මහත්මියගේ සහ එන්ඩ ජයසේන මහත්මයාගේ ගුරුහරුකම් මත එම චරිතය නැවත ප්‍රතිනිර්මාණය කරගන්න උත්සාහ කරා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ කාලේ මේ ගුණි ආන්ටි. එයා තමයි නටාලියා බෂිලි චරිතය කළේ. එතකොට එයාගෙනොත් ගුරුහරුකම් මේ කාලේ ලැබුණා. ඔහොම ඉන්නකොට ඉන්නකොට එක දවසක් මේ ගෘෂගේ චරිතයට තෝරගෙන හිටිය දුලිකා මාර්පණ රංගන ශිල්පිනිය. දිනක් එතුමිය අසනීප වෙලා නාමල් මාලිනී පුංචි තීත්‍රකේ අපි බොහොම දිනකට සිදු කරගෙන ඉන්න අවස්ථාවේදී ආවේ නැහැ. එන්න බැරි වුණා. පුහුණු වීම කටයුතු වලට සහභාගී වෙන්න බැරි වුණා. පස්සේ එන්ජිඑස් වෙන මහත්මයා ඉඳන් කිව්වා රුවිනි දැනට ඔන්න ඔය ඩයලොග් ටික කියන්නකෝ පොඩ්ඩක්. මේ මේ අනිත් චරිත ටික හදාගන්න කියලා අපි එහෙම පුහුණු වීම කරාම මම හැබැයි පොඩි ආසාව නිසාම මම පොඩි වැඩක් කළා. මොකද ගෙදර ගියහම මම නටාලියාගේ දෙබස් සහ භූෂාගේ දෙබස් ඔක්කොම මම පාඩම් කරනවා. ඒ දෙකම හොඳට බලාගත්තා. මොකද මම නටාලියට වඩා කැමති භූෂාගේ චරිතය නිර්මාණය කරන්න. මේ රංගනෙන් දායක වෙන්න. ඉතින් එතෙන්දී මට කිසිම පැකිලීමක් තිබුණේ මම බොහොම කැමැත්තෙන් අර පුහුණු වීම කටයුත්තට පමණක් මම ගෝෂාගේ චරිතයට මේ අවතීර්ණ වුණා. නමුත් දිගින් දිගටම දුලිකා මාරපණ මහත්මියට මෙම චරිතය සඳහා සහභාගී වෙන්න බැරි වුණා. පස්සේ හේජා සෙනසෙනංකවා කමන්නේ. ඔයා හොඳට කරනවා. ඔයා දිගටම කරගෙන යන්න try කරන්න කිව්වා. ඊට පස්සේ ඔව් ඒ දිගටම උත්සාහ කරපු උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ප්‍රතිඵලයක් අද වෙනකොට අවුරුදු 13ක් මේ දුෂාගේ චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා මං හිතන්නේ නිමල් අංකල් ඔතන ඉඳගෙන ඉන්නවා හෙඳ ජයසේන මහත්තාත් මානව ජයසේන මහත්මියටත් අද කොහේ හෝ ඉන්නවා නම් අපි දිහා බලාගෙන ඒ ආශිර්වාදය අපිට ලැබෙන්න ඕනි මොකද අපි එතුමන්ලාට ආචාර කරමින් බොහොම ගෞරවයෙන් තමයි බොහොම පූජනීය දෙයක් හැටියට තමයි මෙම නාට්‍ය මේ දිවයින පුරා රංගගත කරන්නේ. ඉතින් ඒකෙදි අපිව බලා කියාගෙන අපිට ගුරුහරුකම් දීගෙන දැනට මේ නාට්‍ය ඉදිරියට වේදිකාගත කිරීමට මේ සංවිධාන කටයුතු පවත්වාගෙන යන්නේ නිමල් ජයසිංහ මහත්මයා, සුදාරක ජයසේන මහත්මයා තමයි. ඉතින් ඒ දෙන්නත් මේ මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් මම සිහිපත් කරනවා. ඉතින් හරිම ආසාවෙන් මේ චරිතයට තව පුළුවන් තරම් කාලයක් කනපවන්න තමයි හිතාගෙන ඉන්නේ. <laughs> ඔව් බොහොම ස්තුතියි රුවේනි මනම්පේරි අපත් සමග සම්බන්ධ වෙලා ඒ අතීත මතක ආවර්ජනය යලෙත් අපි අහගෙන ඉන ආදරණීය අසන්නන්ට මතක් කළාට දැන් මේ අපි නිතරම කතා කරන එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. අපි කතා කළ යුතු 2009 නොවැම්බර් මාසයේ තමයි එතුමා අපාතරෙන් සමුගන්නේ. කවුද කියලා බලනවා දැන් මේ නවකතාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් ආදී ලෙස නන්වැදෑරුම් කුසලතා දක්වා ඇති අද්විතීය නාට්‍යකරුවෙක් එතුමා. කලාලෝකයේ ඔහු සුවිශේෂ පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගාමී නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙස. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණේ නාට්‍යවේදියෙකුන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේ හෙන්රි ජයසේන මහතා. උතුරාය හද තුල සසුන්ය සිතූ දේ ඇතන් අසනු විනාඩි 6යි ඉතුරු වෙලා තියෙන ඉඳුනි ලොයි පැත්තෙන් ඔය ගීතේ ප්‍රචාරණයකට මේ පැත්තේ හඬමුසු කරනවා. මට ඒක සජීව අහන්න දෙන්න බැරි වුණා. මේ සමා වෙන්න ඕනේ ගොඩාක් දේවල් කතා කරන්න පොත්පත් ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි කාලය තමයි හරස් වෙලා තියෙන්නේ. මේ අතීත ඒ සුන්දර මතකයන් තුළ වේදිකා නාට්‍ය තුළ සිනමාව තුළ ඔබතුමා දෙදෙනාගේ සම්මිශ්‍රණය තුළ අමතක නොවන සිදුවීම් මෙහෙම තියෙනව නේද? අමතක නොවන ඒවා නම් ගොඩක් තියෙනවා ඉතින් යම් නම් අමතක නොවනම සිද්ධිය තමයි මගේ බේස්මන්ට් හැටියට ඒක නම් ඉතින් ආය අමතක වෙන්නේ. ඔව් අනිත් එක මේ දැන් පොඩ්ඩක් අපි දැන් එක හා සමානයි නේද? දැන් හුඟ දෙනෙක් මයෙන් අහනවා මේ මට මට මා මට වැරදිලා අහන හලෝ මිස්ටර් වරකගොඩ කියලා මට කතා කරනවා. මම කියනවා නෑ මං වරකගොඩ නෑ ඒ වාගේ වුණා මං කිව්වා හැබැයි එයාගේ බෙස්මන් තමයි මම. <laughs> <laughs> මහත්මයා මතකද දවසක් අර මනමේ වේදිකා නාට්‍යයට එනකොට මේකප් අංග මොකද මේකප් එක්කම ගිහිල්ලා තිබුණා මේ ඔෆිස් රාජකාරී වැඩ කටයුතු වලට <laughs> මං මේකප් පිටිම මම මෝටරසයිකලේ ගෙනගලා මම ගියා මගේ <laughs> මගේ නා මේ මේ චිත්‍රපට සංස්ථාවේ මම එතකොට මේ මේ පාලන කර්මනාකරු නාට්‍ය වුණේ රෑ රෑ වෙලානේ. ඉතින් මම සමහර විට මේ මේ මේ නේද සර්ප්‍රයිස් විශේෂතාවය කියන්නේ මම ඉතින් මිනිස්සු සිකියුරිටි කට්ටියම නිදි දරේන් බලන් යනවා මම මොටරසයිකල් නැගලා ගියා යනකොට මම පොලිසියෙන් නතර කළා මම මොකද යන්නේ හොරකම යනවා නේ ඈ මේ මේ මේ මේ වචලාගෙන යනවා හොරකම් කරන්න නේ <laughs> කොල්ලී වෙලා මම වල්ලගත්ත. මාසේ මං කිව්වේ බැලලා මොටරසයිකලෙන් බැලලා කිව්වම නෑ නෑ රාලා අපි මම ආවලා මම විජේරත්න වර කඳුනි නාට්‍යයක් ඉවරලා යනවා මගේ. ආ නේස්. <laughs> මම පොල්ටි හිටුවේ කෙනා නේ ඉතින් මම හොඳ දන්නවා. ඉතින් ඒක සුන්දර අතීත තමයි යෝ. ඒ සුන්දර අතීත තුළ නිමා ජයසිංහ මහත්මයා මේ වෙනකොට වැඩ කටයුතු කිහිපයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා කිව්වා. කලා වැඩ කටයුතු විතරක් නෙවෙයි අලුත්ම පරිවර්තනයක් සිද්ධ වෙන කතාවකුත් කිව්වා. පරිවර්තන වැඩ කටයුතු. ඒකනත් මතක් කර මොකද ඔබතුමාගේ රංගනයට ඔබතුමාගේ හඬට කැමති බොහෝ අය ඉන්න මල්ගුඩි දවසේ ඉඳලා අද වෙනකම්. <laughs> මොකද්ද කියන්න ඕනේ? ඔව් ඔබතුමා කිව්වා මේ ආ මේ පරිවර්තන කටයුතු දැන් අර මේ දිනෙන් මේ විකාශන වෙන මේ රාවණ නාට්‍ය ඒක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරනවා සබ් ටයිටල් කරන්න මම ඒක YouTube එකේ විතරයි ඒක යන්නේ සබ්ටයිටල්. පෞද්ගලික නාලිකාවක සිට වෙන වැඩ කටයුත්තක් අතරතුරේදී මේ අපි දැන් ඔබතුමාත් වේදිකා නාට්‍ය තුළ නූර්ති ගීත ගායනයට සම්බන්ධ වෙලා තියෙනවා. ගීත ගණනාවක් අප සතුවත් තියෙනවා. දැන් මේ ගීතයක් ගායනා කරන්න හොඳම අවස්ථාව කියලා තමයි අපි හිතන්නේ. ඊට කලින් පොඩ්ඩක් මට විනාඩි දෙකක් දෙන්න විජේරත්න මහත්මයා. කෝරළේ මහත්මයාගේ චරිතය තාමත් පනපුවමින් ඔබතුමාත් ඉන්නවා. අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තව බොහෝ කාලයක් ඒ හඬ අපිට අහන්නට ලැබෙන්න කියලා. මා වැද්ද කැලේ අපරාධ ගැන මේ දැන් නඩු විභාගේ පටන් ගත්තෝ. ආ ඒක හොඳයි. ආයිබෝන් දාරච්චිලාලාමි. ආයිබෝන් ආයිබෝන්. ඉදානේ උඹ ඔබ තමයි ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රධානම රාජද්‍රෝහියා. ඒ හඳට අපි කවුරුත් ඇලුම් කරනවා. රාත්‍රී 8:30 වෙනකොට සඳුදා දිනවල දේශර ප්‍රචාරය උනේ ගුවන් පැලසනාත්තේ. අදටත් කැමැති ඔබේ හඬට ඔබේ රංගනයට. ඒ ප්‍රතිභාව තුළ ඉදිරියේදී මුවන් පැලස විතර නෙවෙයි තවත් වැඩ කටයුතු සිද්ධ වෙනවද මොනවද ඒ දේවල්? මම ওই නාට්‍ය දෙකක වගේ රඟපානවා මේ දවස්වල. ඉතින් මේ දවස්වල කියන්නේ මේක පරණ නාට්‍ය වල. තාම මේ මේ දර්ශන පෙන්නනවා. මේ අපේ මේ මේ කෝර්ලි මහත්තයා කියලා නාට්‍යයක් කළානේ ඔය අපි මහින්ද පතිරගේ මහත්තයා ඒක රචනා කරලා නිෂ්පාදනය කරලා වේදිකාගත කළා. ඉඳලා හිටලා ඒකේ නාට්‍ය දර්ශනය එනවා. එතකොට රෝහණ බැද්දගේ මහත්තයාගේ තියෙනවා රාලහාමි කියලා නාට්‍යයක්. ඒකෙත් අපි මේ මේ දර්ශන මේ රංගපානවා. ඉතින් හුඟක්ම පිට පළාත්වල. ඉතින් ඉඳලා හිටලා ඒ වගේ පානවා. අලුත ඉතින් වේදිකා නාට්‍යෙත් නම් මට කතා කළා නෑ. චිත්‍රපට නම් කීපයකට දෙක තුනකට කතා කළා තියෙනවා. ඉතින් ඒ වගේ රඟපාන්න මම දන්නේ තාම පටන් ගත්තේ නෑ. ඉතින් පටන් ගන්න මේ දවස්වල වැඩ කටයුතු කරනවා බොහොම මේ මන්දගාමී. වැඩ කිරිනවා අඩුයි මේ කාලේ. කුසඩක් <laughs> විසින් ගායන ගීතේ අත්තම් මේ මහඟු සිල්වත් වූ ගුණවත් වූ මාතාව දුක් බර සාරවත් කළ මේ කටුක දින ඔබ පුත් සියලු දෙන වැටුනොය නිසරු යුද වැද වරින් ජීවිතයේ ඔබ ගත නැමී ගියමු හොනුවතේ කතාවේ අසදැක්ක චරිතය අපිට අමතක කරන්න බෑ හෙන්රි ජයසේන මහත්මයා ගැන අපි කතා කළ යුතුමයි විනාඩියක් කතා කරමු අපි එතුමා ගැන සිහිපත් කරමු ඔව් එතුමා ඉතින් අපේ ගුරුවරයා ඉතින් පරිවර්තකයා ඒ වගේම ඉතින් මේ ඒ චරිතය අස්දක්ගේ චරිතය ඇත්ත වශයෙන්ම මම ජර්මනි රුසියාව ඒ වගේ රටවලට ගිහිල්ලා මම මේ හුණුවට ඒ කතාව නාට්‍ය ඒ දර්ශන එක එක විවිධ මේ 15ක් විතර බලලා තියෙනවා. ඉතින් ඒක හැම එකෙම ඉතින් ඒ අස්ඩග්ගේ චරිතය බොහොම හොඳට තේරෙනවා. හැබැයි ඉතින් පිටරටුනුත් ඇවිල්ලා එක සැරයක් එක විචාරයක් කිව්වේ අපි මෙහෙන් පිටරට වලට ගෙනියන්නේ මොකද අපි පිටරට වලින් ගෙනල්ලා අපි මේ හෙන්රි ජයසේන මහත්තයලව අපි නාට්‍ය කරන්න උගන්වමු කියන එක එකක් කිව්වා. ඉතින් හරි අපූර්වට ඒක කාගෙත් මතකයේ තියෙන විදිහට රඟපෑවා. ස්වර්ණ ජයන්තිය සමරන හුණුවටේ කතාවේ අසදැක්කේ චරිත හෙන්රි ජයසේනන් ගැන අපිට අමතක කරන්නට බෑ. මොකද එතුමා දායාද කරපු ඒ හුණුවටේ කතාව තවත් වේදිකා නාට්‍ය නිසා තමයි නිමල් ජයසිංහ මහත්මයා, ඒ වගේම අපේ විජේරත්න වරකාගොඩ මහත්මයා කලා ලෝකයේ තුල අපි දරන්තේන් විදිහට හඳුනාගන්නේ. ඒ නිසාමයි එතුමන්ව අපි සිහිපත් කරේ. මාත් එක සැරයක්ද දෙසරයක්ද කරලා තියෙනවා ඒ අසදැක්කේ චරිතේ. ආහ් ඒක හෙන්රි ජයසිංහ මහත්මයාට අසනීප වෙච්ච අවස්ථාවක මමත් කිව්වා මේ හැබැයි ඉතින් එක සැරයක් හෝ දෙසරයක් ඊට වඩා මම මමත් කරා දර්ශන 50ක් විතර කරා. බොහෝ දේවල් අපිට කතා කරන්නට තියෙනවා. හැබැයි කාලය හරස් වෙලා තියෙන. අපි තවත් දවසක කැමැතියි ඔබ දෙදෙනාම සම්බන්ධ කරගෙන මේ අතීත මතක මෙතන ඉඳලා අපි කන්ටිනියු කරමු. හරියට හරියට තමයි. මේ මතක මතකයත් එක්ක අපි අනිත් කතාවක් ඔබ දෙපළ මුණ ගැහෙන්න ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවද? එහෙනම් ඉතින් අපි සමුදෙනවා ප්‍රවීණ රංගදර නිමල් ජයසිංහ මහත්මයා, ඒ වගේම ප්‍රවීණ රංගදර විජේරත්න වරකාගොඩ මහත්මයා උපන්දිනය සමරන්නත් තව ටික දවසයි තියෙන්නේ. එකම මාසේ නොවැම්බර් 20 නොවැම්බර් 21 මමයි 28 මම නිමා ජයසිංහ මහත්මයා. ඔව්. ඉතින් හොනවතේ කතාවට සම්බන්ධ වුණු රංගන ශිල්පීන් සියලුම දෙනා අපි මෙතනදී නම් නම් වශයෙන් කියන්න බැරි වුණාට ඕනොත් අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මානව ජයසේන මහත්මිය, හෙන්රි ජයසේන මහත්මයා ජීවතුන් අතර නැති වුණත් අපි ඕනොත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. සැන්ටින් ගුණාධර මහත්මයා. ඔව්. බොහෝ පිරිසක් ඉන්නවා අපිට නම් වශයෙන් කියන්නට වෙලාවක් නැති නිසා ඕනෝ අපි පොදුවේ මතක් කරන බොහොම අපි පින් දෙනවා ඒ සියලුම දෙනාට. ඉතින් එහෙනම් ඔබ දෙදෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ආයු බොහෝ වේවා. ශනිදා හමුවට ඇවිල්ලා බොහොම විචිත්‍රාංග විදිහට මේ වැඩ වැඩසටහන අපිට ගෙන යන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අපට අවස්ථාව ලබා දුන්නට. අපි අත්වස්වෙන ගුවන්විදුලි සංස්ථාවට අපේ ප්‍රණාමය පුද කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔය ස්තුතියත් සමගින් ශනිදා හමු වෙන අපි සමු ගන්නවා. හැබැයි ඔබ ඔහොම ඉන්න 91.7 91.9 ශ්‍රවණය කරන්න. සදේශීය සේවය ඔස්සේ මීළඟ මේ විත සෝදානම් මීළඟට. අද නිෂ්පාදන සහාය මට ලබා දුන්න ඉන්දුනිල් ජයවර්ධන මම නිලන්ති කුමාරිවත්තේ විතර. සුබ දවසක්. Thank you.